අපේ මේ ධර්මානුපස්සනා ධර්ම සාකච්ඡාව හා සම්බන්ධ වී සිටින පින්වතුන් මේ වෙනකොට දන්නවා අපි මේ දිනවල සාකච්ඡා කරන්නට ආරම්භ කර සිටින්නේ දස පාරමිතාවන් පිළිබඳව කියලා. පසුගිය වතාවේදී අපි පාරමිතා කියන්නේ මොනවාද කියන කාරණය පිළිබඳව කරුණු කාරණා පින්නතුන් වෙනුවෙන් පැහැදිලි කරගත්තා. අද අපි බලාපොරොත්තු වන්නේ පාරමිතා 10න් පළවෙනි පාරමිතාව වන දාන පාරමිතාව පිළිබඳව සාකච්ඡා කරන්න. ඔබට අපට ඇති ප්‍රශ්න ගැටලු අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ඉදිරිපත් කරලා ඒවා විසඳ ගන්නවට අදාළ පිළිතුරු ලබා ගැනීම සඳහායි අපි මෙලෙසින් සූදානම් වෙන්නේ. ඉතින් අද අප කෙරෙහි ඔබ කෙරෙහි මහත් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව මේ ධම් සභා මණ්ඩපයේට වැඩම කර සිටින අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති දුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද කම්මඨානාචාර්ය පූජනීය නිරහවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ ඊටාම ගෞරවයෙන් අපි පාද නමස්කාර පූර්වක පිළිගන්නවා අපේ හඳුරන්නේ. අපේ හානේ අද අපිට සාකච්ඡා කරන්නට නියමිතව තිබෙන්නේ දාන පාරමිතාව ගැන. අපි ඉස්සෙල්ලාම අපි හඳුරන්නේ දානය කියන්නේ කුමක්ද? ඒක පාරමිතාවක් බවට පත් වෙන්නේ කොහොමද කියන කාරණය. දාන පාරමිතාව ගැන මූලික හැඳින්වීමක් ඉස්සෙල්ලාම සිදු කරමු. පෙරුවන් සරණයි. අපේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති සාන්ද්‍රයන් වහන්සේ දහනය පිළිබඳව අපේ ඊට කලින් අපි සාකච්ඡා කරලා තියෙනවා. ඇත්තටම ස්වාමීන් අද අපි ස්වාමීන් වහන්සේ කියු පරිදි දාන පාරමිතාව පිළිබඳව තමයි කතා කරන්නේ. ඉතින් දානය කියලා කියන්නේ ඇත්තටම පූජා බුද්ධියෙන් හරි අනුග්‍රහ බුද්ධියෙන් හරි කර්මඵල විශ්වාස කරගෙන තමන් සතු යමක් කියලා. අන් කෙනෙකුට පූජා කිරීම තමයි දහනය කියලා කියන්නේ. ඊළඟට අපි අභිධර්ම ක්‍රමයටත් ගත්තොත් යම් කිසි දෙයක් Taman සතු දෙයක් පූජා කරනකොට ඒ Tamanගේ සිතෙහි පහළවන චේතනාව තමයි අභිධර්මයේ දහනය හැටියට සඳහන් කරන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ දැන් අපේ කරන්නේ ඒ දානයක් සඳහා මේ පූජා කරන ආමිෂ දේ ඒ දේවලුත් ආහාර පිරිකරාද්‍යවලුත් දානයේ හැටියටම හඳුන්වනවා. එතකොට ඉතින් මේ දානය පිළිබඳව අපේ බොහෝ දෙනාට හොඳටම බොහෝ දෙනා හොඳට කරුණ දන්නවා. මෙතන පාරමිතාවක් බවට පත් වෙන විදිහට මේ දානයක් සිද්ධ කරගන්න ආකාරය ස්වාමීන් වහන්සේ විශේෂයෙන් විමසුවා. මොකද අද සාකච්ඡාව දහන පාරමිතාව නිසා. ඉතින් ස්වාමීන් වහන්සේ දැන් අපි පූජා බුද්ධියෙන් යමක් පරිත්‍යාග කරන්නේ තමන්ට වඩා ගුණයෙන් නුවණින් තපසින් වැඩහිටි කෙනෙකුට යමක් පූජා කරනකොට දැන් අපි බුදුරජාණන් වහන්සේට සම්බුද්ධ පූජා පවත්වනකොට දානය දෙනවා කියලා කියන්නේ නැහැ. තථාගතයන් වහන්සේට යමක් පූජා කරනකොට මහා සංඝරත්න සංඝයාට දානේ පූජා කරනවා. බුදුරජාණන් වහන්සේට දානේ පූජා කරනවා. ගුණයෙන් නුවණින් තපසින් වැඩි හිටියන්ට අපි යමක් පරිත්‍යාග කරනකොට අපි කියන පූජා කරනවා කියලා. ඒක අපි හන්නේ කරන උපහාරයක් විදිහට කරන පූජාවක්ද? උපහාරයක් විදිහට කරන පූජාවක්. ඒ වගේම ඉතින් ඇත්තරම ස්තුති පූජා කියලාත් එකක් තියෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට ඒ ගෞරව ගෞරවය නිසා කරන ලබන පූජාවනාවක්. ඉතින් අපතර මේකේ ගෞරවය ලැබෙන්නත් හේතුව ඒක බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට කරන පූජාව මහත්ඵලයි මහානිසංසයි. ඊළඟට සාමිනහන්ස පරිත්‍යාගයක් හැටියට පූජා බුද්ධිය අනුග්‍රහ බුද්ධිය එහෙමයි අනුග්‍රහ බුද්ධිය කියලා කියන්නේ තමන් හා සම මට්ටමේ ඉන්න අයට ඒ වගේම තමන්ට වඩා පහත් මට්ටමේ ඉන්න අයට කර්මඵල විශ්වාස කරගෙන කින් අසරණේකට යමක් පූජා දීමත් ඇත්තටම ඒක අනුග්‍රහ බුද්ධියෙන් කරන දෙයක්. මේ මොනයම් දානයක් හරි ස්වාමීන් වහන්සේ තුන්තරා බෝධියෙන් ලෝතුරා බෝධිය, පසේ බුද්ධ රාජ්‍ය, ඒ වගේ මහා රහත් බෝධිය කියන මේ තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණෙන්නට මේ දාමය උපකාර වේවා උපනිශ්‍රේ වේවා මේක පාරමිතාවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දෙන දාණය තමයි දහන පාරමිතාවය කියලා කියන්නේ. එහෙමයි ප්‍රහාන්දරනේ. එතකොට අපි හාන්දරනේ දැන් අපි දන්නවා දාන පාරමිතාවේ ප්‍රධාන ප්‍රභේද දෙකක් අපි හාමුදුරු මතක් කළා. පූජා බුද්ධින් දෙනු ලබන දාණය සහ අනුග්‍රහ බුද්ධියෙන් දෙන ලබන දාණය කියලා. අපේ හාමුදුරනේ බොහෝ දෙනා දන් දෙන්න පෙළඹෙන්නේම දාණයෙන් ලැබෙන ආනිසංස පක්ෂය පිළිබඳව තිබෙන එක්තරා විදිහක ආශාව එහෙම නැත්නම් යුතුයකම කැමැත්ත පදනම් කරගෙන අනුග්‍රහ බුද්ධියෙන් දෙන දානවලට වැඩිය පූජා බුද්ධියෙන් දෙන දානවලට මිනිසුන්ගේ ප්‍රියතාවයක් අපි බොහෝ වෙලාවට දකිනවා අපි හාමුදුරුවෝ සිහිපත් කළ සෙයින් ඒ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට නික්ලේශ උතුමන්ට දෙන දාණය මහත්ඵල මහනිසංස වෙනවා කියන හැඟීම පරිදි. අපි හන්නේ දැන් ඒ වාගේ ලෞකික අපේක්ෂාවන් මුදුන් පමුණවාගෙන එහෙම නැත්නම් ආනිසංස බලාගෙන කවුරු හරි කෙනෙක් දානයක් පූජා කරනවා නම් ඒ දාණය පාරමිතාවක් ධනයට ගැනිනවද එහෙම නැත්නම් ඒක හුදෙක් දීමනාවක් විතරද සම්හංශ දැන් අපි ප්‍රශ්නෙට ප්‍රවේශ වෙනකොට දැන් අපි මේ ගත්තාම බොහෝ දෙනා ස්වාමීන් වහන්සේ පින්කම් කරන්නේ අපේ ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට ආනිසංස බලාගෙන. එහෙම ආනිසංස අපේක්ෂාවෙන් තමයි ඇත්තටම බොහෝ දෙනා පින්කම් කරන්නේ. ඒක හොඳට තේරෙනවා. අපේ දායක බවතුන් සමග සාකච්ඡා කරනකොට එයත් සමග හැසිරෙනකොට තේරෙනවා තමන් පූජා කරන දේට අනුරූපව ආනිසංස බලාගෙන තමයි බොහෝ දෙනෙක් පින්කම් කරන්නේ දැන්. සසර ගමනේ කිසිම දෙයක් අඩුවක් නැතුව මේ ගමන හොඳට යන්න බලාගෙන පින්කම් කරනවා. එහෙනම් අපි මේ උපහාසයට සැහැල්ලුවට ලක් කරනවා නෙවෙයි. දැන් අපි කටින පින්කම ගත්තොත් දැන් මේ ඉදිරියේදී කටින පින්කම් එනවා. සාමාන්‍යයෙන් දැන් බලන්න බොහෝ දෙනා කටින පින්කම් කරන්න කැමති, කටින පින්කම් වලට සම්බන්ධ වෙන්න කැමති. මොකද ඒකේ ආනිසංස වැඩි. එහෙම. ඒ ආනිසංස බලාගෙන බොහෝ දෙනා පින්කම් කරනවා. ඒ දැන් ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නය අනුව බලපුවාම යම් කිසි කෙනෙක් පූජා බුද්ධියෙන් හරි අනුග්‍රහ බුද්ධියෙන් හරි යමක් පූජා කරනකොට අනේ මට මේ සසරින් එතර වෙන්නට මගේ සිතෙහි තියෙන මේ ලෝභ ආදී ක්ලේශ ධර්මයන් යටපත් කරන්න ඉතින් මේ දානමය පින්කම උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් දෙනවා නම් ඒක තමයි ස්වාමීන් වහන්සේ පාරමිතාව බවට පත් වෙන්නේ. එහෙමයි. එහෙම නැතුව දැන් මේ ධර්මයේ මුකුත්ම දන්නේ නැතුව වෙනත් ආගමක කෙනෙක් පරිත්‍යාග කරනවානේ. එයා එනම් හැබැයි ඉතින් සන්තෝෂ සතුට උදෙසා තමයි ඒ මානසික සුවය උදෙසා දන් දෙනවා ආනිසංසයක් ගැන හිතන්නේ නැහැ. නමුත් බෞද්ධයන් හැටියට කර්මයේ කර්මඵල විශ්වාස කරනවා. ඒකත් යම් සම්මාදිට්ඨියක්. එහෙම නෙවෙයි කියලා කියන්න බෑ. හැබැයි ස්වාමීන් වහන්සේ කෙලින්ම යම් කෙනෙක් යමක් පරිත්‍යාග කරනකොට මෙය තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණීම පිණිසම උපකාර වේවා කියලා නැත්නම් නිවන් ප්‍රාර්ථනා කරගෙන ඒ දාණය පින්කම සිද්ධ කරනවා නම් ඒක තමයි පාරමිතාව බවට පත් වෙන්නේ. එහෙම අපේ හන්දේ දැන් අපේ හන්දරු අභිධර්මයේ පිළිබඳ විශාරදයක් නිසා මේ කාරණේ සම්බන්ධයෙන් අපි අභිධර්මයේ ගලපගත්තු ප්‍රහන්නේ දැන් ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් බවට පත් කරගන්න නම් දානය කොහොමද හැසිරෙන්න ඕන දැන් මූලිකව ගත්තොත් අපි හන්නේ පොඩි ළමෙක් ගත්තොත් අලෝභය අද්වේෂය මුල් කරගෙන ඒ පොඩි ළමයාට යම් දීමනාවක් කරන්න පුළුවන් හැබැයි යාට ඒ දානයේ පිළිබඳව දානයෙන් ලැබෙන ආනිසංශ එහෙම නැත්නම් ප්‍රතිවිපාක පිළිබඳව ඒ ඒ ලෝභාදී කෙලෙස් නැතිවීම තුළ නිවනට සමීප වෙන්න පුළුවන් ඒ කියන කාරණය පිළිබඳව දැනුවත්කමක් නැති වෙන්න පුළුවන්. අලෝභ අද්වේෂ තියෙනවා අමෝහය ඒ පොඩි ළමයෙකුගේ හිතේ නැති වෙන්න පුළුවන්. එතකොට වැඩිහිටියෙක් දාන්න දෙනකොට අලෝභ අද්වේෂ අමෝහ කියන ඒ කුසල මූලයන් තුනම ඉස්මතු කරගෙන දාන් දෙන්න පුළුවන්. එතකොට කොහොමද මේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් බවට පත් වෙන්නේ? අපි හන්දරනේ දානීය ආනිසංස ගැන දැන ගැනීමද මේ අමෝහය කියලා කියන්නේ. එහෙම නැත්නම් වෙනත් යමක් ගැන. ස්වාමීන් වහන්සේ දැන් අපේ ස්වාමීන් වහන්සේ හොඳ තැනකට ආවා මතක් කළා. පුංචි දරුවෙක් සහ වැඩිහිටියෙක් මේ ත්‍රි හේතුක කුසලයක් කරගන්නේ කොහොමද කියලා. එහෙමයි. ඇත්තටම ස්වාමීන් වහන්සේ අභිධර්මයේ සඳහන් වෙනවා කුසල් සිත් අට සඳහන් වෙන තැන මේ පළවෙනි කුසල් සිත සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිතනේ. එහෙම. එතකොට ස්වාමීන් වහන්සේ මේ කුසල් සිතක් සම්පූර්ණ කරගන්න අංග කීපයක් සම්පූර්ණ වෙන්න ඕන. එහෙම. ඒක අංගයක් තමයි සුදුසු වයසට පැමිණ සිටීම. එහෙම. කර්මයක්, පින්කමක්, කුසලයක් ඥාන සම්පූර්ණ කරගන්නට ඒ පුද්ගලයා සුදුසු වයසකට පැමිණලා තියෙන්න ඕන. දැන් අපි හිතමු පුංචි දරුවෙක් දැන් ගෙදරට ස්වාමීනාන්ද නමක් වඩිනවා. සමහර දරුවෝ ඉන්නවනේ ස්වාමීනාන්ද මේ හාමුදුරුවන්ට හරි කැමති. එහෙමයි. ඉතින් දුවගෙන ගිහිල්ලා යාගේ තියෙන සෙල්ලම් බඩුවක් හරියට තේරෙන විදිහට නැත්නම් පිජ්ජේ කැරලා ඉක්මනට චොක්ලට් එකක් හරි පිනවනවා. ඒක ස්වාමීනාන්දට පූජා කරනවා. ඒ දරුවගේ හිතේ ස්වාමීනාන්ද හොඳට අලෝභය තියෙනවා. නැත්නම් දෙන්න බෑ. දෙන්න බෑනේ. ඊළඟට අද්වේෂයක් තියෙන hina වෙදී තමයි මේක වද කරන්නේ. හැබැයි ඒ දරුවාට අමෝහය නැහැ. එයා අර අම්මා තාත්තා දෙන නිසා මේ ස්වාමීන් වහන්සේලාට දෙන්න ඕන කියලා දැකලා තියෙන නිසා එයා දෙනවා. එහෙම නැත්නම් එයා කර්මය කර්මඵලයේ විශ්වාසයක් ඇතුව දෙනව නෙවෙයි. පුරුද්දක් විදියට පුරුද්දක් දැකලා තියෙන නිසා දෙනවා. දැකපු දෙයක් හැටියට දෙනවා. එතකොට සාමාන්‍යත් දැන් ඇත්තටම පුංචි දරුවෙකුට ත්‍රි හේතු කුත්කුෂ්ඨ කුසලයක් කරගන්න බෑ. එහෙනම් සාමාන්‍ය වැඩිහිටියෙකුට නම් ඒකාන්තයෙන්ම ධර්මයේ පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් හිතේ හොඳට අලෝභය තියාගෙන, අද්වේෂය තියාගෙන, අමෝහය ඇති කරගෙන අමෝහය කියලා කියන්නේ අත්‍තර ප්‍රඥාව කියන්නේ කර්මයේ කර්මඵල විශ්වාස කරගෙන අපි හරි එතන අපිට තව චුට්ටක් පැහැදිලි කරගන්න ඕන අමෝහය කියලා කියන්නේ කර්මයේ කර්මඵලය විශ්වාස කරගැනීම කියන එක. දැන් ඒකෙන් අදහස් කරන්නේ මේ දීමනාවේ තියෙන ආනිසංශ මේ මේවායයි කියලා දැන ගැනීමද එහෙම නැත්නම් අපි යන්නේ දීමනාව පිළිබඳව දැනගන්න. මේක දුන්නහම ලෝභය නැති වෙනවා. නිවනට සමීප වෙනවා කියන ඒ දැනුවත්කමද එහෙම නැත්නම් මේ මගේ දේවල් දුන්නහම මේ දිව්‍ය ලෝක යන්න පුළුවන්, බ්‍රහ්ම ලෝක යන්න පුළුවන් ආදී වශයෙන් ඇති වෙන දැනුමද මෙතන අමෝහය කියලා කියන්නේ. ස්වාමීන් වහන්සේ දෙකම. එහෙම. දෙකම කියලා කියන්නේ දැන් අපි යමක් පරිත්‍යාග කරනකොට කර්මයේ කර්මඵලය දැන ගැනීම ඒකාන්තයෙන් වටිනවා. එහෙම. සමූහයට බොහොම උපකාර වෙනවා දානයක් හා සම්බන්ධව. එහෙම. හැබැයි අර අපේ හැම අමෝහය කියන එක සම්මාදිට්ඨිය කියන එකටත් ගලපන්න පුළුවන්. පුළුවන් පුළුවන් අනිවාර්යෙන් සම්මාදිට්ඨිය කියන්නේ අමෝහය තමයි. එතකොට ලෞකික ලෝකෝත්තර අංශ දෙක මෙතන අන්න හරි. එතන ස්වාමීනාත් එතන තමයි මම එන්න හැදුවේ. දැන් ඇත්තටම දැන් අපි ආනිසංශයක් දැන ගැනීම වටිනවා. හැබැයි ඒ ආනිසංශය අපේක්ෂාවෙන් අනේ මට මේක මෙහෙම දුන්නොත් මෙහෙම ලැබෙනවා අරම ලැබෙනවා කියලා තියෙක ලෞකික පැත්තෙන් එහෙම හිතන එක පාරමිතාවක් වඩටපත් වෙන්නේ නැහැ. එහෙනම් එතකොට අපි අහන්නේ මේ අලෝභ චේතනාව ලෝභ චේතනාවක් බවටපත් වෙන්නත් පුළුවන් නේද? එහෙමත් පුළුවන් ස්වාමීන් වහන්සේ ඇත්තම දැන් ලෝභ නිස්කෘතව තමයි දැන් බොහෝ දානමය පින්කම් සිද්ධ වෙන්නේ ඒකනේ මේ පින්කම් කරනකොට අර ප්‍රපංච වලින් අයින් වෙනවා කියන එක ලේසි නැත්තේ. එහෙම. දැන් මොකද ප්‍රපංච සාමන දැන් බලන්න දානයක් දෙනකොට දැන් සමහර උදවිය ලෝභය නිශ්චිතව ඒ දාන දෙන අවස්ථා තියෙනවා. එහෙම. ලෝභයත් එක්ක දෙනවා දුන්නට ලෝභය තියෙනවා. එහෙම. තව අවස්ථාවල ස්වාමීන් වහන්සේ මාන්නේ තියෙනවා. මාන්නේ කියන්නේ දැන් මම මෙහෙම දන් දෙනකොට අහවල් අය මෙහෙම හිතයි මම හොඳ පරිත්‍යාගශීලීෙක් කියලා හිතයි. වඩින ස්වාමීන් වහන්සේලාගේ මං ගැන මෙහෙම හිතයි. එතෙන් එතන කෙලස් පිරීලා ඉතින්. මාන්නේ. එහෙම. නේද? ditthිය. ditthිය කියන්නේ සාමාන්‍යයෙන් සමහරවිට දන් දෙනවා ඔය මුකුත් කරන්න ඕනේ නැහැ දන් දුන්නම හරියි. දන් දුන්නම නිවන් දකින්න පුළුවන් කියන ඒතන දෘෂ්ටි වරද්ද ගන්නවා. මේ ප්‍රපංචත් එක්ක තමයි ගොඩක් අය මේ පින්කම් කරන්නේ. ඒකෝට සාමනත දැන් ඔතන ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නය දැන් අමෝහය ඇත්තටම එක්තරා අන්තකින් කර්මය කර්මඵලය දැන ගැනීම අමෝහය කියලා කියන්න පුළුවන්. හැබැයි ස්වාමීන් වහන්සේ දැන් අපේ ස්වාමීන් වහන්සේ කියපත් කළා මේ මේ යමක් පරිත්‍යාග කරනකොට අනේ මගේ සිතෙහි තියෙන මේ ලෝභ ආදී ක්ලේශ ධර්මයන් දුරු වෙන්න මේ දානයත් උපනිශ්‍රේ වේවා. ප්‍රාථමික වශයෙන් ඇත්තටම අපි ලෝභය නැතිකරන්න පළමුවෙන්ම කරන්න ඕන දේ සාමාන්‍ය තමන් සස් දෙයක් අන්න අයට දීමනේ. එහෙනම් පුංචි පුංචි දෙයක් හරි දීම තුළින් තමයි මේ පුරුද්දට ප්‍රවේත වෙන්න පුළුවන්. පුළුවන්. එහෙමනම් ඒ විදිහට දැනකොට සාමාන්‍ය අපි එතන හොඳම ප්‍රඥාවක්, හොඳම අමෝහයක් එතන තියෙනවා. එහෙම. ඒ කියන්නේ තමන්ගේ සිතේ තියෙන ඒ අනේක විද ලෝභ ආදී විශේෂයෙන් ලෝභය නැති කර ගැනීම පිණිසේ දාණය දෙනවා නම් නිවන අපේක්ෂාවෙන් දෙනවා නම් ඒක එතන ඇත්තටම ප්‍රඥාව ඉතා හොඳට ඉදිරියට තියෙනවා. අපේ හන් මෙහෙම කිව්වොත් හරියද ලෝකෝත්තර සම්මාදිට්ඨියට නැඹුරු දැක්මකින් යුතුව කරන ලබන අතහැරීම පාරමිතාවක් ජනයට ගන්න පුළුවන්. ලෞකික සම්මාදිට්ඨියට නැඹුරු අතහැරීම ලෞකික ජීවිතයේ මේ සාංශාරික ජීවිතයේ සුවපත් කරගෙන සතර යන්නට උපකාර වෙන අතහැරීමක් ඉදිරිය ගන්න පුළුවන්. ඔව්. ඒක හරි ස්වාමීන් හරියටම. හැබැයි දැන් සමහර පින්නතුන්ලා දෙපැත්තටම නැතුව ඉදිරියට කරනවා. වෙනස් ඒක කොහොමද අපහන්නේ? එහෙම දැන් සමහර අය දෙපැත්තටම නැති දින දෙකම සම්බන්ධ කළා. එහෙම. සමහරු බොහෝ දුරට අපේ ස්වාමීන් වහන්සේලාත් පිළිබිලා තියෙනවා මේ සියලු සැප විඳලා දිව්‍ය ලෝක, මනුස්ස ලෝකවල සැප විඳලා ඊළඟට නිවන දෙව් මිනිස් සැප කෙලවර අමා මහ නිවන් ලැබේවා. නිවන් සැප ලැබේවා කියන ප්‍රාර්ථනාව. يعني ඔක්කොම සැප ලැබලා හෙම්බත් උනාට පස්සේ තමයි කෙලවර තමයි නිවන් දකින්න බලන්නේ. නිවන් දකින්න ඒ බොහෝ දෙනෙක් ඇත්තට සම් ප්‍රාර්ථනා කරනවා. දැන් ඒක මට මතක් වුණේ දැන් අර එක ජීවිතයක එක අයියා අපි හන්නේ එහෙම ප්‍රාර්ථනා කළොත් ඒ දෙව් මිනිස් සැප සහ කෙලවර අමා මහ නිවන් සැප ලැබෙනවද? ලැබෙනවා හැබැයි ප්‍රමාදයි. සහ කෙලවර දික් වෙනවා. කෙලවර දික් වෙනවා. දැන් අර සම්මත මට මතක් වුණේ අර එක අයයි මල්ලි දෙනවා දෙන්නෙක් හිටියා. ඉතින් මේ අයයි මල්ලි දෙන්න උගස් වත්තක් හැදුවා. උග්ගත්. ඉතින් වගා කළා දවසක් මල්ලි ගියා මේ තමන්ගේ උගත් හේනට. ගිහිල්ලා ඉතින් ඒ කාලේ බොහොම පුණ්‍යවන්ත කාලයක්. ඉතින් මේ උගස් වල ස්වාමීන් වහන්සේ ස්වභාවය තමයි මේ දැන් අද වගේ මෙරිකන්න ඕනේ උගස් ගහ කැපුවම මෙතනින් පැණි බේරෙනවා. ඉතින් උගස් ගහ කපලා ඒක ආවරණය කරගන්න ඕන නැත්නම් අර පැණි ටික හැලෙනවා. ඉතින් මේ මල්ලි උගස්සත්ත බලන්න කියලා අයියාගේ මල්ලිගේ දෙන්නගේ මේ උගස්සත්ත. ඉතින් උගස් ගහක් උගස් දෙකක් කපාගත්තා. කපාගෙන එකක් අයියට එකක් මල්ලිට නිකන් ආවරණය කරගෙන එනකොට අපේ බුදුරජාණන් වහන්සේ නම වඩිනවා. මල්ලි කල්පනා කළා මේ මගේ උගස් ගහ මම මේ ස්වාමීන් වහන්සේට පූජා කරනවා කියලා අර ගැටේ දිහා අර පාත්‍රයට අර උගස් තැන ටික පූජා කළා. ඒ වෙලාවේ ඒ ස්වාමීන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ දැන් බොහොම මේ තනත්තාට මේක මහත්ඵල කරන්නට ඒ වෙලේ මේක වැළඳුවා. වළඳලා උන්වහන්සේ පිටත් වෙන්න හදනකොට තමයි යාගේ පැහැදිලිම වැඩි වුණා. මම කල්පනා කළා අයියට ගෙනාපු උග්ගස් ගහක් මම අපේ බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියලා ඒකත් පාත්‍රයට අර විදිහටම එතන ටික පූජා කරනවා. ඉතින් ස්වාමීන් වහන්සේ පූජා කරලා මල්ලි ප්‍රාර්ථනාවක් කරා දැන් එයා හිතුවා දැන් එයාගේ උගස් ගහ පූජා කරලා නැත්නම් උගස් පැණික පූජා කළා එයා හිතුවා මට මේ උගස් පැණි පූජා කිරීමේ කුසලේ සියලුම සැප විඳලා දෙව් මිනිස් කෙලවර. එහෙම සියලුම මේ ලෝකයේ තියෙන සියලු සැප විඳලා අන්තිමට ඔබ වහන්සේ ලැබපු ඒ උතුම් නිවනක් සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා. එහෙම. අයියාගේ උපමැණ ටික පූජා කරලා එයා හිතුවා මං අයියාට මේකට සල්ලි ගෙවනවා. අයියා කැමති වුණ නැත්තම් නැත්තම් අයියාට පින කැමති වුණොත් පින අනුමෝදන් කරනවා. ඉතින් අයියා ළඟට ගිහිල්ලා කිව්වා මම මෙන්න මේ වගේ පින්කමක් කළා. ඒකට මුදල ඕන නම් මම මුදල දෙන්නම්. ඉතින් මේ විදිහට ඔබගේ පැණි ටික අරගෙන පසේ බුදුරජාණන් වහන්සේ අහසින් තමයි වැඩම කළේ. අයියාට ලොකු ප්‍රසාදයක් ඇති වුණා. අයියා ප්‍රාර්ථනා කළා අනේ මට ඒ පසේ බුදුරජාණන් වහන්සේ යම්කිසි උත්තරීතර සත්‍යයකටපත් වුණා නම් ඒ සඳහාම මේ උපකාර වේවා කියලා අය ප්‍රාර්ථනා කරා. ඉතින් ස්වාමීන් වහන්සේ මේ දෙදෙනාගෙන් අර විද්‍යටම ඒ විපාකයේ විදිහට ලැබුණා. ඒ ඒ විපස්ති සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් තමයි ඔක සිද්ධ ඊට පස්සේ ආ විපස්ති බුදුරජාණන් වහන්සේගේ ශාසනය. ඒ ශාසනය තුළ මේ අයියා සෞඛ්‍යලසුන්නසා මහරහත් භාවයට පත් වුණා. හැබැයි මල්ලිට ඒ ශාසනය තුල රහත් වෙන්න බැරි වුණා. මේ දෙන්න එකටම වගේ ආවට අයියා අතනින් ගැලවුණා. අයියාගේ ප්‍රාර්ථනාව අනුව. මල්ලි හැබැයි මේ විදිහට ඇවිල්ලා සාමණේරහත බුද්ධ ශාසන විපස්සී සිකි වෙස්සබු කකුසඳ කෝණාගමන කාශ්‍යප කල්ප 91ක්. එහෙමයි. ඉතින් මේ කාලය තුල මල්ලි නිවන් අවබෝධ කරගන්න බැරි වුණා. නමුත් අපේ බුද්ධ ශාසනය තුල තමයි ඒ කියන්නේ සත්බුදුරජාණන් වහන්සේලාගෙන් 6 නමක්ම දැකලා තියෙනවා. කය නමක්ම දැකලා තියෙනවා. එතකොට ස්වාමීන් කල්ප 91ක් කියන්නේ ඉති කාලයක්ද? මොකද අර ප්‍රාර්ථනාව අනුව ඉතින් සත්වර ගෙවාගෙන ගෙවාගෙන ඇවිල්ලා අන්තිම අපේ බුද්ධ ශාසනය තුළ තමයි නිවන් අවබෝධ කරගන්න අවස්ථාව ලැබුණේ. ඒ නිසා ඒ ප්‍රාර්ථනාව අනුව ඉතින් බොහෝ බෞද්ධයෝ අපි මේ සතර බුදුරජාණන් වහන්සේ එක මොහොතක්වත් වර්ණනා කරලා නැහැනේ. ඒ නිසා අපි නිවන් අපේක්ෂා කරගෙනම පින්කම් කරනවා නම් අර සපොතු ලැබෙනවා. එහෙම. ලැබෙන්නේ නැත්තේ නෑ. හැබැයි අපිට නිවන් ගමන ඉක්මන් වෙනවා. එහෙම. දැන් සාමාන්‍ය සරල උදාහරණයකට ගත්තොත් අපි හාමුදුරනේ නුවර පාර දිගේ නුවර යන කෙනෙක් අමුතුවෙන් ආයාසයෙන් මට මේ යන ගමනේදී කෑගල්ල පහු කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කළ යුතු වන්නේ නැහැ නේද? નિરાයාසයෙන්ම කෑගල්ල පහු වෙනවා වගේ දානයක් දීලා මේ මේ ප්‍රතිවිපාක ලෞකික වශයෙන් මට මේව ලැබේවා කියලා අමුතුවෙන් ප්‍රාර්ථනා කළ යුතු වන්නේ නැහැ. નિરાයාසයෙන් ලැබෙනවා. ඉතින් මූලික අවශ්‍ය කරන්නේ අර කියන නිවන ඉලක්ක කරගෙන. නිවන ඉලක්ක කරගෙන නැත්නම් ඒ දීම දැන් සමහරු දෙන්නේ නැතුව ප්‍රාර්ථනා කරනවා. එහෙමයි. එහෙම හරියන්නේ නැහැ දැන් සමහරලා අපි හිතමු ශිෂ්‍යෙක් වෛද්‍ය ශිෂ්‍යෙක් වෛද්‍යවරයෙක් වේවා වේවා කියලා ප්‍රාර්ථනා කරන ඒ සඳහා අවශ්‍ය පාඩම් කරන්නේ නැහැ. පාඩම් කරන්නේ නැත්නම් ඉගෙන ගන්න නැත්නම් යාට වෛද්‍යවරයෙක් වෙන්න බෑ. එහෙමයි. ඒ වගේ හැබැයි ඉතින් ඉගෙන ගන්න කෙනාට මම කවදා හරි වෛද්‍යවරයෙක් වේවා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න දෙයක් උත් නෑ. එයා අවශ්‍ය දේ කළා නම් එයාට අවශ්‍ය ඉලක්කයට යන්න පුළුවන්. කිකිලි bitter රකින්න වෙලාවේදී පැටව කටුව කඩාගෙන පැමිණේවා කියලා ආයාසයෙන් ප්‍රාර්ථනා කරන්න ඕන. ඒක රකින්නකොට નિરાයාසයෙන්ම අදාළ කාලයේ පැටවුට කෙලියට එනවා. එළියට එනවා වගේ ඉතින් අවශ්‍ය දේ කළා නම් හරි සමහරවිට. එහෙමයි. අපි හන්නේ දැන් මෙතන ප්‍රධාන ගැටලුවක්. එහෙම නැත්නම් අමාරු දෙයක් හැටියට තියෙන අපි හන්නේ මේ ලෞකිකත්වයේ සහ ලෝකෝත්තරත්වයට නැඹුරු වෙන හිත රැක ගැනීම. දැන් ගොඩක් කාලාවට දීමනාවක් දෙන්න ගියාම කෙනෙකුගේ මේ හිතට ලෞකික ආශාවන් පෙර නගින්න පුළුවන්. දිව්‍ය අපේ හාර මතක් කළා දිව්‍ය ලෝක සැප, බ්‍රහ්ම ලෝක සැප, මනුෂ්‍ය ලෝකයේ ඉහළ සම්පත් අපේක්ෂා මතක් වෙලා ඒවට ආශාව ඇති වෙන්න පුළුවන්. එතකොට එහෙම නැතුව ලෝකෝත්තර පැත්තට නැඹුරු කරගෙන මේ දීමනාව කරනවා කියන එක ඊටාම අපහසු කාර්යයක්. අපි හන්නේ දානංච යුද්ධංච සමානමාහු. දීමත් යුද්ධය හා සමානයි කියලා සඳහන් කරන එකෙන් ගම්ම්‍ය වෙන්නේ ඒ අදහසද? මේ සිත රැකගෙන දානෙ දෙන එකද එහෙම නැත්නම් දානෙ ගෙවල් වල තියෙන මේ බාහිර කලබලද අපි හන්නේ යුද්ධයක් වගේ කියලා. ඇත්තටම සම්බන්ධ තමන් සතු දෙයක් දෙනවා කියන එක සැබවින්ම යුද්ධයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ එහෙමයි. එහෙමයි. ඇත්තටම යමක් දුන්නාම ඔය දීන් පුරුදු නැති කෙනෙකුට දෙන්න කලින් කොච්චර දෙනවද නැද්ද දෙන්න ඕන දන්දු. ඒ විදිහට සිත් පහළ වෙන තිල ඉවරුණාට පස්සේ දැන් කොච්චර මිනිස්සු වැඩ ගත්තාම දන් දීලා ස්වාමීන් වහන්සේ කොච්චර කම්පා වෙනවද? එහෙම. ඒ කියන්නේ ඒක යුද්ධයක්ම තමයි. ඒක මානසික යුද්ධයක් නේද? මානසික යුද්ධයක්. ඉතින් ඒ කියන්නේ ඒක ලේසි වැඩක් නෙවෙයි. Taman සතු රුපියලක දෙයක් සම්බන්ධ අන් කෙනෙකුට දෙනවා කියන එක ඒ යුද්ධ කරන්නේ කෙලෙස් නැමැති සතුරත් එක්ක. කෙලෙස් නැමැති සතුරා සමග තමයි යුද්ධ කරන්නේ. එහෙමයි. කියන්නේ මොකද අපි සාමාන්‍ය අනාදිමත් සංසාරේ පුරුදු කළාම තියෙන මේ එකතු කිරීමනේ. පංචකාමයට එක ගත්තොත් රැස් කිරීම. රැස් කිරීමම තමයි අපි සාමාන්‍යයෙන් මිනිස්සෙක් වුණත්, දෙවියෙක් වුණත්, ඊළඟට තමයි කුරා කූඹියෙක් වුණත්, ඌ පංචකාමයට එක තමයි ජීවත් වෙලා තියෙන්නේ. රැස් කිරීමත් එක්ක. එක ජීවිතයක මෙහෙම දන් දෙන්න රැස් කරගෙන, රැස් කරගෙන, රැස් කරගෙන ඇවිල්ලා ස්වාමීන් වහන්සේ මෙහෙම Taman සතු දෙයක් එකපාරම පරිත්‍යාග කරනවා කියන එක ඒ යුද්ධයක්ම තමයි. ඒක දැන් ඇත්තටම අර මද්දව රජුරුවන්ගේ කතාව ස්වාමීන් වහන්සේ දැන් මේ මද්දව රජුරුව Taman ප්‍රිය කරන දෙයක් දුන්නා. Taman ප්‍රිය කරන දෙයක් කෙනෙකුට දීලා දැන් රජුරුවන්ට දුන්නට පස්සේ දැන් හරිම දුකයි. අපරාධ මම මේක දුන්නේ මට කොච්චර දේවල් කරගන්න තිබුණාද මේක මගේ රාජමාලිගාවට කොච්චර ලැබෙන වස්තුවක්ද මේක මගේ પરම්පරාවෙන් ලැබිච්ච දෙයක්. ඉතින් රජුව දැන් මේක දීලා පුදුම විදිහට කම්පා වෙන්න පටන් ගත්තා. එහෙම. කම්පාව කොතරද කිව්වොත් රජුරුව මේකෙන්ම ලෙඩ වුණා. එහෙම. මේකෙන් ලෙඩ වෙලා ස්වාමීන් වහන්සේ දැන් රජුරුව මොන විදිහටවත් සුවපත් කරන්න බෑ. බෙහෙත් දෙනවා, වෛද්‍යුරු එනවා. රජුරුව සුවපත් වෙන්නේ නැහැ. මොකද මානසික රෝගයක්නේ. එහෙම. ඉතින් අන්තිමට අපේ බෝසතාණන් වහන්සේ පාරමිතාවදී සේනක කියලා පඬිතෙක් පුරෝහිතෙක් වෙලා හිටියේ සේනක පඬිතුමා කල්පනා කළා දැන් මේ මද්දව රජුරුව මේකෙන් ගොඩ ගන්න නම් මෙයාට මේ ධර්ම ඖෂධය දෙන්න ඕන. එහෙනම් වෙන ඖෂධ දුන්නාට මේක ප්‍රත්‍යයන් වෙන්නේ නැහැ. ඉතින් රජුරුව සතුටු කරන්න කියලා රජවාසල මිතුල මැද ලොකු ක්‍රීඩා ඒක මැජික් වගේ දේවල් රජුරුව පුදුම හිතෙන දේවල් සංවිධානය කරා. ඒ වෙලාවේ රජුරෝ දැන් මේවා බලාගෙන සතුට වෙනවා. දැන් අර ලෙඩේ ටිකක් දැනට මොකද මානසික රෝගයක්නේ. අරවා දිහා බලාගෙන ඉන්න රජුරවන්ට මේ ලෙඩේ ටිකක් අමතක අමතක වෙලා එක අවස්ථාවක මේ මැජික් ශිල්පියෙක් විශාල කඩුවක් අරගෙන එකපාරම ගිහිල්ලා. රජුරු පුදුම වෙලා තමන් ළඟ හිටපු මේ ඇමතියෙක්ගෙන් අහනවා මේක මහ පුදුම වැඩක් නේ. අර කඩුව අර මිනිස්සයා ගිල්ලානේ. ඌට වඩා අමාරු දෙයක් නම් මේ ලෝකේ නැති වෙන්න පුළුවන් නේද කියලා. ඉතින් අපේ සේනක පඬිතුමා ඇමතිවරුන්ට උපදෙස් දීලා තිබ්බේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්න ඕන විදිහ. එහෙම. ඒ වෙලාවේ මේ හිටපු අමාත්‍යවරයා කියන රජතුමන ඌටත් වඩා අමාරු දේවල් ලෝකේ තියෙනවා. මොනවද ඊට වඩා අමාරු දෙයක්? ඉතින් කියන තමන් ප්‍රිය කරන වස්තුවක් කෙනෙකුට දෙන්න පොරොන්දු වීම ඊට වඩා අමාරු කියනවා. දීම නෙවෙයි. එහෙම. දෙන්න පොරොන්දු වීම. ඉතින් රජුරු පුදුම වෙනවා. ඊළඟට රජුරු පුදුම වෙලා තම මාත්‍යවරයෙක්ගෙන් අහනවා දැන් මෙයා කිව්ව අර යකඩ මේ කඩුව ගිලීමට වඩා යමක් වෙන්න පොරොන්දු වීම ඊට වඩා දුෂ්කර දෙයක් කියලා. ඒ දහස් ගුණයකින් දුෂ්කර දෙයක් කියලා. තමන් ප්‍රියමනාප දෙයක්. ප්‍රියමනාප දෙයක්. එහෙම. ඊටත් වඩා දුෂ්කර දෙයක් තියනවාද? යරාමාත්වරයා කියනවා ඔවුර මහරජතුමනි ඊට වඩා දුෂ්කර දෙයක් තියෙනවා. තිය දහස් ගුණයකින් දුෂ්කර දෙයක් තියෙනවා. මොකද පොරොන්දුෙන් දෙන්න පොරොන්දු වුණාට ඒ අයට ලැබෙන දෙයක් නැහැ. සහ ගොඩක් අය පොරොන්දු වෙලා නොදී ඉන්නවත් එක්කනේ අපහම මම මේව දෙන්නම් මේව දෙන්නම් කියලා පොරොන්දු වෙලා අන්තිමේදී නොදී ඉන්න අවස්ථා තියෙනවා. ඔව් ඒකට ඉතින් අර සද්ධාව දිනු වෙනවා මොකද්ද කියන්නේ අපි පෙරලි කියමනක් අර සත්‍ත්‍ය වෙලාවේ <laughs> එහෙම දැන් සමහර වෙලාවට සභාවකදී අනිත් අය දෙන හින්දා මමත් දෙන්නම් මමත් දෙන්නම් කියලා එක සැරේට බාර ගන්නවා ඊපස්සේ මේ සැරේ මගහරින්න මගහරින් ඒ මොකද සාමිතක ඇත්තට මේක අපි අනුකම්පා කරන්න මේක යුද්ධයක් අර වෙලාවේ මාන්නයට පොරොන්දු වෙනවා නමුත් අර යුද්ධෙන් ජය ගන්න බැරුව යනවා එහෙම ඉතින් <clears throat> දෙවෙනි අමාත්‍යවරයා කියනවා යම් කිසි දෙයක් දෙන්න පුරුදු වෙලා ඒ දේ දුන්නා නම් ඒක ඊට වඩා අමාරු දෙයක් කියනවා. රජුගේ හිතනවා එහෙනම් මම මේ ලෝකේ කරන්නම අමාරු අර යකඩ කඩුව ගිලිනවටත් වඩා වැඩක් නේ මං කරලා තියෙන්නේ. මම ප්‍රිය මනාප දෙයක් පොරොන්දු වුණා ඒක ඒ විදිහට දුන්නා. ඉතින් සේනක පඬිතුමාගෙන් අහනවා ඊටත් වඩා අමාරු දෙයක් තියෙනවද? ඒ වෙලාවේ සේනක පඬිතුමා කියනවා මහරජතුමනි තමන් ප්‍රිය කරන වස්තුවක් ඒ විදිහට පොරොන්දු වෙලා ඒක දීලා ඊළඟට දුන්නට පස්සේ හිත හදාගන්නවා නම් ඒක ඊටත් වඩා අමාරු දෙයක් කියලා. ඒකෙම පේනවා ස්වාමීන් වහන්සේ මේක මහා දන් දෙනවා කියලා කියන්නේ නම් ඇත්තටම යුද්ධයක්. අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ සමහර වෙලාවට ඉතින් අර සභාවක් නැද්දේ නැත්තම් තමන්ගේ සමාජ මට්ටම පවත් ගන්න යමක් දීලා කම්පා වෙන මිනිස්සු කොච්චරද මේ සමාජෙ. එහෙමයි. ඒක ඒ සැබවින්ම ඒක යුද්ධයක්ම තමයි. අපරාධෙ මන් දුන්නේ මීට වැඩිය හොඳයි වැඩි හිටින වාසයකට දුන්නා නම් <laughs> ආදි වශයෙන් ඒක ගැන ගැනත් කලකිරිලා අන්න එහෙම තමයි. සමහරවිට වැඩි හිටින නිවාසයට දුන්නා නම් කියලා කියන්නේ ඒක මේ වැඩි හිටින නිවාසයට දෙන්න උනවත් නෙවෙයි. අර මෙතන දැන් හිත හදාගන්න බැරුව එහෙමයි. අතෙන්ට දෙන්නෙත් නෑ කවදාවත්. එහෙමයි. අර දැන් හිතේ තියෙන අර තෙරපීම අර යුද්ධය ඉතින් දන්නේම නැතුව ප්‍රකාශ වෙනවා. එහෙමයි අපහන්. ඒක තමයි ඉතින්. ඒකට අපහන්නේ දැන් <coughs> තුන්සිත පහදවාගෙන දන් දෙනවායේ කියන කතාව හරියට කිව්වොත් මේ සාමාන්‍ය මිනිසෙක් කඩුවක් ගෙලිනවාටත් වැඩිය අපහසු කාරණාවක් හැටියට අපි හන්නේ තුන්සිත පහදවාගෙන දැන් තුන්සිත කියලා කිව්වහම බොහෝ දෙනා මේ බලනවා මොකද්ද මේ උඩුසිත යටිසිත ආදි වශයෙන් හිතන අවස්ථා තියෙනවා. දැන් මේ තුන්සිත කියන්නේ අපේ මූලිකව දානයක් සම්බන්ධයෙන් ගත්තොත් පූර්ව චේතනා මුංචන චේතනා පර චේතනා කියන අවස්ථා තුන කොහොමද අපි හන්නේ හදාගන්නේ මේ මේ දානය නැමැති ක්‍රියාවෙන් ලෝභය ජය ගැනීම සඳහා ඔව් ස්වාමීන් වහන්සේ ඇත්තටම දැන් පූර්ව මුංචන අපර කියන මේ චේතනා තුන තමයි තුන්සිත කියලා කියන්නේ. එහෙම දෙයක් නෙවෙයිනේ. ඒතර අපි දානයක් දෙනකොට ස්වාමීන් වහන්සේ පූර්ව චේතනාව දැන් අපි දහනේ සංවිධානය කරනවා, දාන වස්තු සකස් කරනවා. ඊළඟට ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා දැන් මේ කාලය තුල ස්වාමීන් වහන්සේ මේ හිත රැකගෙන මේ වැඩේ කරන්න හරි පරිස්සම් වෙන්න ඕනේ. දැන් ඔන්න ස්වාමීන් වහන්සේ නමකට ආරාධනා කරන්න යනවා. උන්වහන්සේ කියන අනේ දාත මට නම් බෑ. මම මේ ආරාධනාව බාර අරගෙන ඔන්න හිත නරක කරගෙන එනවා. උන්වහන්සේට මම කොච්චර උදව් කළා තියනවාද? නැති මොයි විදියට කොහොම හරි හිත නරක කරගන්නවා. ඒ අපි හන්නේ හිත නරක වෙනවා කියන්නේ අර ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන්ගෙන් මුල් වෙලා කිසියම් වූ නරක සිතිවිල්ලක් හිතට එන එක. පැහැදිලිවම සාමස් කෙලෙස් සිටිලා දෙතන දෙන්නේ අත්‍තරම ශෝක කරනවා නැත්නම් දේශ කරනවා. ඒකම ඉතින් පටික සිතක්. එහෙම. එතකොට සාමාන්‍යයෙන් දැන් ඔන්න ওই විදිහට දැන් දාන වස්තු සකස් කරන වෙලාවේ දානේ ඊට පස්සේ උයන වෙලාවේ ඔය හැම වෙලෙම දාන බෙදන වෙලාවේ ඔය හැම ඒ නෑ ඒක ස්වාමීන් වහන්සේ ඒ පූර්ව මුංචන අවස්ථාව. ඔය එහෙමයි. අපි හන්නේ දැන් මුංචන අවස්ථාවේදී හෝ පූර්ව අවස්ථාවේදී දැන් අපි මතක් කළා දව ආරාධනාවක් තියෙනවා එන්න වෙන්නේ නැහැ කිව්වහම පටිඝසිතක් ඇති වෙන්න පුළුවන් කියලා. ආරාධනාව ආරාධනා කළ සැනින්ම බාරගත්තොත් ලෝභසිතක් ඉන්න පුළුවන් රාගසිත අනේ අපි හඳුරු මං මගේ ආරාධනාව පිළිගත්ත කොච්චර හොඳයිද ආන්දරන්ට දාන වෙලාවට වැඩියෙන් බෙදනවා මම කියලා ඒ වගේ සිතුවිල්ලක් ආවොත් එතන ස්වාමීන් වහන්සේ මෙහෙමයි එතන පුද්දලික අමුතු බැඳීමක් තිබුණොත් නේ ලෝභයක් ඇති වෙන්න පුළුවන්. එහෙම. නමුත් සම්මානේ අපි මේ හාඳුරු දාහනේ බාරගත්තා කියලා ඉතින් එහෙම සුපික්ෂාවක් සිතක් වෙනත් සිතක් පහළ වෙන්නත් පුළුවන් සෝමනස්යත් එක්ක අනේ ලොකු දෙයක් හාමුදුරු වගේ කෙනෙක් බාරගත් එක කියලා එහෙම හිතෙන්නත් පුළුවන් සහ සමහර අය මම අහවල් අහවල් හාමුදුරන්ට ආරාධනා කළා උන්වහන්සේලා වඩිනවා කියලා මේ පුද්ගලිකත්වයෙන් බැඳෙන අවස්ථාවක් තියෙනවා නේද අතහන්නේ අනිවාර්යයෙන්ම මම අර ඉස්සෙල්ලා කිව්වේ සමහර දාන තියෙන මාන නිශ්චිතයි එහෙම දැන් ගොඩාක් අය ඉතින් බලාපොරොත්තු වෙන්නේ මේ වගේ ප්‍රසිද්ධ රටේ පිළිගත්ත ඒ වගේම ධර්ම කතික ඒ වගේ ස්වාමීන් වහන්සේ නමක් දැන් බොහෝ දෙනා බලන්න ස්වාමීන් වහන්සේ දැන් අපි මේ කාටවත් විවේචනය කරනවානේ අපි අපිම හැදෙන්න එපා. එහෙම. ඉතින් අපිටත් මේවා ඒකාන්තයෙන් බලපාන. එහෙම. එතකොට දැන් බොහෝ දෙනා දැන් ඇවිල්ලා ඔය කරපු පින්කම් ගැන කියනකොට දැන් දානමය පින්කම් ගැන ඉතින් අපි මෙහෙම හොඳ දානයක් දුන්නා මහා සංඝය අවුත්තා කියලා කියන්නේ නැහැ. දානය ගැන කියලා අපේ දානට අහවල් හාමුදුරුවෝ ආවනේ. අහවල් නායක හාමුදුරුවෝ ආවයි උන්වහන්සේ වැඩ සිටිති. බොහෝ දෙනාට ඉතින් එක ලොකු සතුටක් ඒ දානය ගැන දැන් මහා සංඝයා උදෙසා මේ බුද්ධ ශාසනය තුල දුර්ලභම දානයක් දුන්නා කියලා නෙමෙයි කියන්නේ අහවල් ස්වාමීන් වහන්සේ ඇදියා. ඉතින් ඒක ඉතින් මාන නිශ්චිත වෙලා තමයි මේ පින්කම් සිද්ධ වෙන්නේ. එහෙම ඒත් එක්කම අපි හන්නේ දාන වස්තුව ගැන අනිත් අයට කියලා සමහර වෙලාවට අවංකව සතුටු වෙන්නත් පුළුවන්. අපි හැම කියපු විදිහටම මාන ඇති කරගන්න පුළුවන් නේද? අවස්ථා තියෙනව නේද? මම මේව මේව දුන්නා. ඉතින් අපි දුන්නට හැමෝටම දෙන්න බෑ වගේ දීමනා කියන සම්කල්ප පරයා යන්න දෙනවනේ. එහෙමයි. දැන් දැන් අතරම අපි මේ දේ අහවල් නම් කොහරි ගිහින් දෙයක් දකිනවා. ඊට වඩා දෙයක් මම දෙන්න ඕනේ කියලා. එතන අතර මාන්නේ එතනත් එතනත් කෙලෙස්. ඉතින් අපි ස්වාමීන් මේ ගමන මේ කෙලෙස් එකක් සහිතව මේ පුතර්ජන පුජ්‍යලේ මේ දානයක් හරි සීලයක් හරි මොනියම් හරි පාරමිතාවක් සම්පූර්ණ කරනවා කියන එක ස්වාමීන් වහන්සේ සර්ව සම්පූර්ණ වෙන්නේ නැහැ. එහෙනම් කෙලෙස් එක්ක තමයි ඉතින් ටික ටික ටික ටික ක්‍රමානුකූලව ඉස්සරහට යන්නේ. ඒ තමයි සතතාභ්‍යාස නිතර පුරුදු කරලා කාලයක් තිස්සේ හිත හුරු කරගන්න කියලා කියන්නේ ඒකයි. අන්න ඒකයි. එක සැරේට දානයක් දෙන්න ගමනින්ම සියලු පාරමිතා සම්පූර්ණ වෙන්නේ නැහැ. පාරමිතාන් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ වගේම සියලු ආකාරයෙන් 100%ක් නිවැරදි වෙන්නේ නැහැ. එහෙමයි. එතකොට දෙන්න තමයි ඇති කරගන්න ඕන. එහෙමයි. එතකොට මෙන්න මේ කියන කෙලෙස් යුද්ධය ජය ගැනීම තමයි මේ දානංච යුද්ධංච සමානම මේ දාන චේතනාව නියම විදිහට නිවනට උපකාර වෙන විදිහට කෙලෙස් යට වෙන විදිහට දන් දෙනවා කියන එක කෙලෙස් සමග කරන යුද්ධයක් නිසා තමයි දානංච යුද්ධංච සමානමාහු කියන මේ වචනේ පාවිච්චි කරන්නේ. හැබැයි දැන් කාලේ අපි හන්නේ ගොඩක් භාවිතය අනුව බැලුවාම දාන ගෙවල් වලට යනවා කියන එක ටිකක් යුදපලකට යනවා සමානයි දාන පිළිගන්න අවස්ථාවේ කෑකෝ ගහමින් ශබ්ද නගමින් බොහොම ഘോഷාකාරී පරිසරයක් ඇති කරගන්න අවස්ථාවක් අපි දැකලා තියෙනවා. නමුත් මූලිකව මේ ප්‍රකාශනයෙන් අදහස් වෙන්නේ කෙලෙස් යුද්ධය ජය ගන්න ආකාරය. අපි හන අපේ සමාජයේ මේ මිනිසුන් අතරේ හැඟීමක් තියෙනවා. මේ දාන් දෙන්න ඉතින් සල්ලි තියෙන්න ඕන අපිට ඉතින් ඔය විදිහට දාන දෙන්න බෑ. මේ දානපතියෝ විදිහට දාන දෙන්න බෑ. ආදී වශයෙන් අපි හන්නේ දන් දීම සඳහා සල්ලි තිබිය යුතුයමද? සල්ලි නැතුව වෙනත් ක්‍රමවලට දන් දෙන්න බැරිද? ඒ වගේම දාන පතියෙක් විදිහට කොහොමද දානයක් පූජා කරන්නේ? මුදල් තියෙන පමණින්ම මුදල් විශාල වශයෙන් යෙදෙව් පමණින්ම ප්‍රහන්තරණේ දානපතියෙක් විය හැකිද කියන කාරණේ අවධානය කරමු. ඔව් සාමාන්‍යයෙන් හොඳ ප්‍රශ්නයක්. මේ මුලින්ම කියන්නට ඕන මුදල් <coughs> තිබිච්ච පළියටම මුදල් තිබුණා කියලාම දානපතියෙක් වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම. හැබැයි ඉතින් මුදල් තියෙනවා නම් සද්ධාදී ගුණ තියෙනවා නම් හොඳට දානපතියෙක් වෙන්නත් ඒක ලොකු උපකාරයක් වෙනවා. හැබැයි සම්මාන්ත දැන් ওই දානපතියෙක් වෙන්න. එතනදී අපි කල්පනා කරලා බැලුවොත් දැන් අර දාන දාස දාන සහාය ළඟට දානපති කියලා එහෙම තුන් දෙනෙක් ධර්මයේ විග්‍රහ වෙනවා. එතකොට සාමාන්‍යයෙන් දාන දාස කියලා කියන්නේ ඇත්තටම දැන් ඒක මොකද යම් කිසි කෙනෙක් මොදල් නැතුව අපිට දන් දෙන්න බෑ කියලා දුක් වෙනවනම් මේ කාරණා තුන හොඳට හිතට ගත්තාම ඕනම කෙනෙකුට දානපතියෙක් වෙන්න පුළුවන්. එහෙම. දැන් මොකද දාන දාස කියලා කියන්නේ Taman ප්‍රණීත දේවල් අනුභව කරනවා. ප්‍රණීත ඇඳුම්, ලස්සන ඇඳුම් අඳිනවා. එහෙම. එහෙම ඇඳලා ඒ වගේම හොඳට ප්‍රණීත දේවල් අනුභව කරලා හැබැයි දන් දෙන්නේ ඊට වඩා පහත් දේවල්. එහෙම. දැන් තමන් හොඳට කනවා බොනවා හොඳ ප්‍රණීත දේවල් ආහාරයට ගන්නවා. නමුත් දාණයට දෙන්නේ කැඳ ටිකක්. නැත්නම් ඊට වඩා බාල දෙයක් තමයි දන් දෙන්නේ. එහෙම. ඊළඟ අඳින දේවල් උනත් එහෙමයි. දැන් තමන් හොඳ හොඳ දේවල් අඳ අඳිනවා පළඳ දෙනවා. හැබැයි බොහොම බාල දේවල් තමයි දන් දෙන්නේ. පරණ දේවල්. පරණ දේවල්. දැන් පරණ දේවලුත් දෙන්න පුරුදු වෙනවා සමහරු. අපෙන් දැන් මේ දැන් මෙහෙම මම කිව්වොත් මේක මොන දාන ගණයට බැරි කියන්නේ දැන් ගෙදරට අලුත් පුතු සෙටි එකක් ගේනවා. පරණ සෙටි එක පන්සලට පූජා කරනවා. මොකක්ද එතකොට ඒක දාන ඒක දාන දාස ස්වාමීන් වහන්සේ. මොකද එතනදී අපි හිතන්න ඕන ගිහියෙක් දැන් මේ තුරුණුවන් කියලා කියන්නේ දැන් මහා සංඝයා උදෙසානේ පූජා කරන්න ස්වාමීන් වහන්සේ. මේ මොකක්වත් පුදු සෙටි එකක් නැති පන්සලට ඉතින් පරණ සෙටි එක හරියි. වටිනවා වටිනවා. ඉතින් ඒකත් ඇත්ත. ඒක අපි හොඳට අලුත් පිළියා කරලා දෙන එක ඒක. නමුත් ස්වාමීන් මගේ පුද්ගලික අදහස තමයි සංඝයා උදෙසා යමක් පූජා කරනවා නම් අපි අලුත්ම දෙයක් පූජා කරන්න ඕන. දැන් ස්වාමීන් වහන්සේගේ සීලයේ පැත්තෙන් ස්වාමීන් වහන්සේලා පාංශකූල සිවුරු දරනවා ඒක සැබෑව. හැබැයි සමස්ත සංඝයා උදෙසා අපි දෙන්න තියෙන උපරිම දේ දෙන්න පුරුදු වෙන්න ඕනේ. අපි රෝපණය කරන විදිහට තමයි ස්වාමීන් විපාකය අපිට ලැබෙන්නේ. දාන දාසයෝ කියලා කියන්නේ ඔන්න ඔයගේ තමන් හොඳ දේවල් පරිභෝග කරමින් ඊට වඩා අඩු දෙයක් වෙන අය තමයි දාන දාස. එහෙම. ඒකත් හැබැයි ඉතින් ආනිසංශයක් ලැබෙනවා. එහෙම. ඊළඟට අපේ යන්නේ තව එතනදී තවත් පැහැදිලි කරගatiya යුතු දෙයක් තියෙනවා. දැන් සමහර තැන්වල අපි දැකලා තියෙනවා දන් දෙන ගෙවල් වල ගත්තාම අපි යන්නේ දානෙට ආරාධනා කරන්න යන්නේ. ගෙදර වැඩට ඉන්න එක්කෙනෙක් ඊළඟට දාණයට මේ හාමුදුරු වඩම්මගෙන ඉන්නේ ගෙදර මේ කාර්යෝ වෙනකන් අරගෙන ඉන්නේ දානි පිළිගන්නන්නේ පරිස්සම් අල්ලන්නේ ඔක්කොම කරන්නේ හැබැයි ගෙදර ඉන්න අය අර අටපිරිකර පූජා කරන්නයි කෝච්චිය අල්ලන්නයි අන්තිමට පැනල් පින් අනුමෝදන් කරන වෙලාවට එනවා දාසයන් ලවා සමහර දන් දෙනව නේද අපේ හැමෝටම ඒක ඇත්තටම සම සත්පුරුෂ දානයක් නෙවෙයි ඒක අසත්පුරුෂ දානයක් එහෙමයි ඒකෙතර මහත්ඵල මහානිසංසන දානයක් නෙවෙයි එහෙමයි අපහන්නේ එතකොට අතන අපි ඒක දැන් අපි බොහෝ දෙනෙක් අර මාන්න නිසිතව ඉතින් ඒගොල්ලෝ හිතන්නේ මේ අර වත් පිළිවෙත් පාරිචර්යාව කියලා කියන වචනයක් තියෙනවා සාමාන්‍යයෙන්. එහෙම. පාරිචර්යාව කියලා කියන්නේ සේවය උපස්ථානයි. ඉතින් මේ ලෝකයේ තියෙන අසම සම උපස්ථානය තමයි අසම සම සේවය තමයි තුරුණවන්ට කරන උපස්ථානය. බුද්ධ ශාසනයක් තුළ විතරමනේ තුරුණවන්ට අපිට උපස්ථාන කරගන්න ලැබෙන්නේ. ඒ අවස්ථාව අර මාන්නෙන් එක ජීවිතයක ලැබිච්ච ධනයක් රූපයක් ඊළඟට යාන වාහන ත්‍රිස් බලය ওই බල පුළුවන් කාරකන් නිසා මාන්නය ඇති කරගෙන ඉඳලා අර ලැබිච්ච උපරිම හොඳ අවස්ථාව පැහැර යනවා මොකදයි මාන්නය වැඩි එහෙම නෙවෙයි අපි පුළුවන් තරම් මේ පින්කම් වලට ස්වාමීන් දොරටුවක් මේ නිහතමානකම එහෙම නිර්හංකාරකම ඉතින් ඒක ඇති කරගෙන අපි වැඩි කරන්නට ඕන එතකොට දාන දාස කෙනෙකු සානද පැහැදිලි එහෙම. දැන් දාන සහාය. දාන සහාය. ඒ කියන්නේ තමන් අනුභව කරන විදිහට තමයි දන් දෙන්නේ. එහෙමත් පිටසක් ඉන්නවා දැන් තමන් උයා ගන්නවා. ඒ දේම දන් දෙනවා. තමන් කන විදිහට දන් දෙනවා. තමන් යාළු මිත්‍රයන්ට සලකන තාලෙට සලකන යාළු මිත්‍රයන්ට සලකන තාලෙට. ඉතින් තමන් අඳින දේම තමයි අනිත් අයටත් දෙන්නේ. එකක් යම් කිසි මට්ටමක් අර දාන දාදට වඩා ටිකක් හොඳ මට්ටමක්. ඒ තමන් අනුභව කරන විදිහට දෙනවා. ඒක දාන සහාය. එහෙම. දැන් ඔතන ස්වාමීන් වහන්සේ හැම දැන් මේ මුදල් නැත්නම් දානපතියෙක් වෙන්න බැරිද කියලා. දැන් ඒ අයට හොඳම පිළිතුර තමයි දානපති කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ තමන් ස්වල්ප දෙයක් වළඳමින්. දැන් එහෙම අය මේ රටේ වුණ තරම් ඉන්න අපේ අම්මලා. තමන් සාමාන්‍ය දන් දෙක දවසට හිතා ගන්න බැ ප්‍රණීත භෝජනත් එක දන් දෙ. තමන් අඳිනවට වඩා වටිනා දේවල් දැන් සමහර අම්මලා කින් තාත්තලා බොහොම ස්වල්ප ඇඳුමක් අඳිනවා. නමුත් ස්වාමීන් වහන්සේලාගෙන් ඇවිල්ලා අහන ස්වාමීන් වහන්සේ හොඳම සිවුරු මොකද්ද? ස්වාමීන් වහන්සේලා කැමති මොන සිවුරටද? කපු නැත්නම් ඒ වගේ හොඳම සිවුරු මොකද්ද? එහෙම අහලා හොඳම දේ පූජා කරනවා. තමන් පරිහරණය කරන්න බොහොම බාල දෙයක්. එතකොට දැන් බලන්න දැන් ධනේ ප්‍රශ්නයක් මේ මෙතන තියෙන්නේ. දැන් එහෙම කෙනා ඒ කියන්නේ තමන් අඩු දෙයක් පරිහරණය කරමින් අඩු දෙයක් අනුභව කරමින් ඊට වඩා ප්‍රණීත දෙයක් දන් දෙනවා නම් ප්‍රණීත ඇඳුම් පැළඳුම් ආදී දෙයක් සිවුරු පිරිකර දෙයක් පූජා කරනවා නම් ඇත්තට මේ ඒ පුජ්‍යලයා දහන ප්‍රතියෙක් කියලා බුදුරජාණන් වහන්සේ හඳුන්වලා තියෙනවා. ඒකට පහන්නේ දැන් Taman පරිහරණය කරනවට වඩා ප්‍රණීත විදිහට ඉහළ විදිහට යමක් දෙන්න සල්ලි තියෙන්න ඕනනේ අපහන්. නෑ සම්ම සල්ලි දැන් එතන දැන් මුදල එක්තර බලපාන්නේ නෑනේ. අපි දැන් දැන් ඒ කියන්නේ දැන් දැන් අපේ රටේ දැන් ගත්තාම සමහරවිට බලන්න දැන් සමහර අම්මලා දැන් අපි පහත් තැනමක් කියන දුප්පත් අම්මා කෙනෙක් හිතමු. එයා මේ දුප්පත් චුහර ශ්‍රද්ධාවෙන් නම් හරි පොහොසත්. එතකොට දැන් අපි හිතමු දැන් මේ මෑණියෝ මුළු මාසෙම යම් කිසි රැකියාවක් කරනවා. රැකියාවක් කළා මුදල හම්බ කරගන්න. හැබැයි තමන් පුංචි විස්කෝතුවක් කනවා, කැඳ ටිකක් හදා ගන්නවා. එහෙම තමයි මාසෙ ගෙවෙන්නේ. හැබැයි දාන දවසට තියෙන දේවල් ඔක්කොම කලමනාගෙනල්ලා එයාගේ මට්ටමේ. ඉතින් මේ දාන ඒ ඒ උපයන වැටුපර සරිලන සරිලන විදිහට ඉතින් අර තමන් කවදාවත් ඒනකින්වත් හිතන්නේ නැති විදිහට අර මහා සංඝයා උදෙසා නැත්නම් වැඩිහිටියෙක් උදෙසා ආගන්තුකයෝ උදෙසා හොඳට දන් දෙනවා. අපි දැන් මම මෙහෙම කිව්වොත් දැන් සාමාන්‍ය ඒ කියන දිනදු අම්ම කෙනෙක් බොහොම අමාරුවෙන් බොල් සම්බල් ඊළඟට පරිප්පු ටිකක් හදාගෙන බත් ටිකක් කනවා. දානේ දවසට එළවලු දෙක තුනකුත් එක්ක අතුරු පසට මහා ලොකු දෙයක් නෑ. කෙහෙල් ගෙඩියක් දෙනවා. ඒ අම්මා හැමදාම බත් එක බත් කාලා කෙහෙල් ගෙඩි කන්නේ නැහැ. කන්නේ නැහැ. උ දාන දවසට කෙහෙල් ගෙඩියක් එක විතරක් දාන්නේ. එතකොට ඒ අම්මගේ මට්ටමින් ගත්තොත් ඒක දානපති විදියට දෙන්නේ. අනිවාර්යයෙන්ම සාගනන්තේ අම්මගේ මට්ටමින් ගත්තොත් ඒක නියම දානපති න්‍යාය. එහෙම. ඉතින් ඒ අනුව දැන් ඇත්තටම දැන් ඒක එක්කිනාගේ ධනෙ හැටියට තමයි. එහෙම. ඉතින් ඒ ධනෙ හැටියට Tamanට ප්‍රණීත අතදස මහා දානක් දුන්නානේ. දුන්නනේ. ඒ අනුව කල්පනා කරලා බලනකොට ස්වාමීන් වහන්සේ ඉතින් අර අම්මගේ හැටියට ඒ අම්මා ඒකාන්තයෙන් දාන පුත්‍රණියක්. ඒ නිසා කිසිම දෙවිදු පුජ්‍යලයකට හිතන්න පුළුවන් කමක් නෑ. අනේ අපිට දන් දෙන්න විදියක් නෑ. කුබ්බේචගත පුණ්‍යතාවක් පෙර පිනක් තියෙන්න ඕන විදිහට ධනෙ හම්බෙන්න. ඉතින් නැත්නම් කොහොමද අපි දන් දෙන්නේ? එහෙම කම්පා වෙන්න දෙයක් නෑ. තමන්ගේ සිතේ පහළ වෙන චේතනා සමුදායේ සත්‍යමත් කර්මත එයාට මහා දානපතියෙක් වෙන්න ඒකාන්තයෙන් පුළුවන්. අපි හන්නේ මෙහෙමත් අවස්ථාවක් උදා කරගත හැකිද? දැන් කවුරු හරි දානපතියෙක් හොඳ දානයක් දෙනවා. ඒ දාන අවස්ථාවට අපිටත් යන්න අවස්ථාව ලැබෙනවා. එතකොට අපි ඒ සිත බොහෝම ගෞරවයෙන් පහදවාගෙන අර දාණයට අපි සහයෝගය දක්වන උදව් උපකාර කරන ස්වාමින් වහන්සේලාට උපස්ථාන කරනවා. ඒ තුලත් අපිට ඒ දාණයට සම්බන්ධ වීමක් වෙන්න පුළුවන් නේද? ස්වාමීන් වහන්සේ ඥානවන්ත පුද්ගලයෝ දැන් ඇත්තටම දැන් ඒ වගේ මනක්කල්පිත දාන දීපු අවස්ථා තියෙනවානේ මොකද මනෝප්‍රදාන එහෙම මනෝමය වශයෙන් දීපු දාන ඒ අනුව සම්බන්ධ අපි කලනතාවක අපි හඳුරු කතා කරා එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම දැන් කෙනෙක් අර ස්වාමීන් වහන්සේ මතක් කරන විදිහට දැන් ඒ වගේ මහා පුදුම විදිහට සරසලම එහෙම මිනිස්සු ඇවිල්ලා සතුට වෙන අවස්ථා ඕන තරම් තියෙනවා. සමහරු ඒ වගේ දානමය පින්කම් වලට ගිහිල්ලා අනේ ස්වාමීන් වහන්සේ ඉතින් මං හොඳට හිත යොදලා ඉතින් මේ පින්කමට හොඳට සම්බන්ධ වුණා. වත් පිළිවෙත් කළා. ඉතින් අපිට ඒ වගේ දෙයක් කරගන්න බැරි වුණත් ඒ වගේ පින්වන්තය කරන දේවල් ඉතින් අපි අනුමෝදන් වෙන එක කොච්චර දෙයක්ද කියලා ඥානගෝචර ඥානවන්තය එහෙම අනුමෝදන් වෙනවා දැන්. එහෙමයි. අපි ගත්තාම දැන් දැන් ඔය සමහර චෛත්‍ය රුවන්වැලි සෑය වගේ නැත්නම් විශේෂයෙන්ම සියතවනාරාමයේ එහෙම. දැන් අනාථපිණ්ඩිකතුමාගේ අර සිටපු අමාත්‍යවරු දෙදෙනෙක් හිතපු දෙආකාරයකට හිතුවන ස්වාමීනා. අපරාධ මෙච්චර ධනයක් විඳන් කරේ කියලා කෙනෙක් හිතුවා. තව කෙනෙක් හිතුවා අනේ මේ වගේ තිබ්බ අපිට මේ කරගන්න බැරි දෙයක් නෙමෙයි කරේ කියලා සතුටුයි. සතුටු වෙච්ච කෙනාට අර දානෙ දුන්නා සමානව ඒ චේතනා සමුදාය පහළ වෙනවා කියලා කියන්නේ සම්මත. ඒක ඇත්තටම යාට විශාල මේ පිහිටක්. ඉතින් යාට ඒ ඒ සාමනහද මතක් කරපු විදිහට මහා පිංකම් දැකලා සිත් පහදවා ගන්න පුළුවන් නම් අවංකවම බොරුවට නෙවෙයි කපටිකමට නෙවෙයි අවංකවම සිත් පහදව ගන්න පුළුවන් නම් ඒකාන්තයෙන් මෙයාට ඒකෙන් විශේෂ ආනිසංස ලැබෙනවා අනිත් එක අපේ හාමුදුරනේ දැන් ගොඩක් වෙලාවට දානයේ සල්ලි ඕන ආදී වශයෙන් සඳහන් කරන්නේ මේ සාංගික දාන දෙන්න ඒ වගේ මේ අද කාලේ සමාජයේ ප්‍රචාලිත දානනේ. දැන් උදාහරණයකට ගත්තොත් ගෙදරක කාට හරි Tamanට උපරිම මට්ටමින් බුද්ධ පූජාව පූජා කරන්න පුළුවන් නම් පුද්ගලික පූජාවන් අතරින් අග්‍රම පූජාව. ඒ තුලත් ආනිසංස එකක් දානයක්. ඒ වගේම අපි හැඳරනේ අහන බණක් සටහන් කරලා සටහනක් හදලා තව කෙනෙකුට දෙනවා නම් ඒක ධර්ම දානයක්. ඒ වගේ අක්‍රම දානයක්. එහෙමයි. ඒ වගේ දාන දෙන්නත් පුළුවන් නේද? අපි හන්නේ ඉතින් ආමිෂ දානින් පමණක්ම අනේ මට දෙන්න සල්ලි නැහැ කියලා ලතබෙවි ඉන්නවට වැඩිය තමන්ද එහෙම පුළුවන් දාන මොනවද අපේ හන්ද? ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් අර ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට දැන් ආංශ දාන වශයෙන් අපි මුලින්ම ගත්තොත් ඥානය තියෙනවා නම් කල්පනාව නුවණ සිහි නුවණ දෙක තියෙනවා නම් ස්වාමීන් වහන්සේ පිගාන හොදලා ඉන්තුරු වතුර ටික වුණත් අපිට දාන්න පුළුවන් ස්වාමීන් වහන්සේ දාන පාරමිතාව සම්පූර්ණ වෙන විදිහට. අනේ මේකෙන් මේ යම් කිසි සතෙකුට ආහාරයක් වේවා කියන ඒ චේතනාවෙන් අපි ඒ දේ දැම්මනම් ඒකත් ඇත්තට දානයක්. සෑම කාලේ ඉවර වෙලා පිඟාන හොදලා ඉඳුල් වතුර ටික විස්තරයක් උනත් අපිට පුළුවන් දානමය පින්කමක් සම්පූර්ණ විදිහට දෙන්න. පිඟාන ඉඳුල් ඉතුරු වෙලා තියෙන්න ඕන අපිට. <laughs> ඔය එකත් ඇත්ත. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ අපි ගත්තොත් මේ දැන් ස්වාමීන් වහන්සේ මතන අබේ දානමය. එහෙමයි. දැන් අපි ධර්ම දානේ ස්වාමීන් වහන්සේ මතක් කරලා අබේ දානමය පින්කම දැන් බලන්න. දැන් වැස්ස වෙලාවක කූඹියේ වතුරේ දඟලනවා නම් ස්වාමීන් වහන්සේ අපිට ඒ කූඹිය නිදහස් කරන්න පුළුවන් නම් අර සියලු ආමිෂ දාන වලට වඩා ඒ ධර්ම අබේදානයේ පින්කම ඉහළට එනවා. ඊට වඩා ඉදිරියට එනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ මතක් කරුවා දැන් බණක් අහලා බොහොම අවංකව අනේ මේ කාරණා ටික මම කියලා දෙන්න ඕනේ අහවලුන්ට. කියලා ඉතින් බොහොම අවංකවම ධර්මය අවබෝධ කරගීමේ අභිලාෂයෙන්ම කිසිම දෙයක් බලාපොරොත්තු නැතුව තමන් ඉස්මතු වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැතුව ඒ ධර්මයේ අනිත්‍යයට ප්‍රදානය කරනවා නම් එතන අග්‍රම දානය සබ්බ දානං ධම්ම දානං ධ්‍යාන අපෙන් දැන් මේ වගේ වැඩසටහනකට හෝ ධර්ම දේශනාවකට මේ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ දායකත්වයේ දරන්න බැරි බොහෝ දෙනා සිටිනවා. නමුත් බොහෝ දෙනා මේක අහනවා ආර්ථික අපහසුතා තියෙන අයත් අහනවා. අහලා ඉවර වෙලා පෑනක් අඩදාසි කොලයක් අරගෙන ඉවර මේක කෙටියෙන් සටහන් කරලා ඉවර වෙලා ඕනම් ඡායා පිටපත් අරගෙන ෆොටෝකෝපි අරගෙන පොය දවසකදී හෝ වෙනත් දවසක පන්සලට ගිහිපු වෙලාවක ඒක බෙදලා දෙනවනම් අපි හන්නේ ඒකත් ලොකු ධර්ම දානයක් වෙනවනේ. හැදිරින් ස්වාමීන් වහන්සේ ඒකත් ධර්ම දානක්. දැන් ස්වාමීන් වහන්සේ කොහොම කියනකොට මට මතක් වුණේ දැන් මේ වගේ වැඩසටහන් වලට දායකත්වයේ දරන අය කොතෙන්තර අනල්ප පුණ්‍ය නිධානයක් සඳහන් ගත කරගන්න. එහෙම. ඒකෙන් අර ස්වාමීන් වහන්සේ කියෝ වගේ ආර්ථික අපහසුතාව තියෙන අයත් දැන් මේක ශ්‍රවණය කරනවා. එහෙම. ඒකට ඒ අයටත් මේකේ මොනතරම් විපාකයක් තියෙනවද? එහෙමයි. ඒ තුළ කුසල චේතනා බොහෝසින් පහළ කරගන්න පුළුවන්කම ඇති කරගන්න පුළුවන්. අපි හන්නේ දානය පිළිබඳව ගොඩාක් කරුණු කාරණා පැහැදිලි කරගatiya යුතු පවතිනවා. වේලාවත් ඊටාම ශීඝ්‍රයෙන් ඉක්ුත්ව යන නිසා අපි නැවත පාරමිතා පැත්තට හැරෙමුත් අපි හන්නේ මේ පාරමිතා පුරනකොට දාන පාරමිතාවයි පළමුවෙන්ම සම්පූර්ණ කරන්නේ. එතකොට දාන පාරමිතාව සම්පූර්ණ කරාට පස්සේද අනිත් ඒව සම්පූර්ණ කරන්න ඕනේ. එහෙම නැත්නම් සමගාමීව අනිත් පාරමිතා නවයක් පුරන්න පුළුවන් දපහන්නේ. දාන පාරමිතාව තුලම තවත් පාරමිතා වර්ධනය කරන්න අවස්ථාවක් තියෙනවද? ඔව් ස්වාමීන් වහන්සේ දැන් පාරමිතාවලදී පළමුවෙන්ම බෝසතාණන් වහන්සේලා ආරම්භ කරන්නේ දාන පාරමිතාවෙන් තමයි. එහෙමයි. පඨමන් දාන පාරමිතාවෙන් දාන පාරමිතාවෙන් තමයි මේ ලෞතර බුද්ධ රාජ්‍යයට අවශ්‍ය බෝධිකාරක ධර්ම සම්පූර්ණ කරන්න. එහෙමයි. එතකොට සාමනාත් ඒකේ හේතුවක් තියෙනවා. හේතුව තමයි සාමනාතනේ දාණය තමයි සෑම ගුණධර්මයකටම රජු හැටියට සඳහන් කරන්නේ. එහෙමයි. සෑම ගුණධර්මයකටම ප්‍රධාන වෙන්නේ දාණය. දාණය පරිත්‍යාගය කරන්න බැරි කෙනෙකුට සීල පාරමිතා සම්පූර්ණ කරන්න බෑ. අනිත් අනිත් ඔය කියන කිසිම පාරමිතාවක් සම්පූර්ණ කරන්න බෑ. දාන පාරමිතාව සම්පූර්ණ කරගන්න නැතුව. සම්පූර්ණ නෙවෙයි. දාන පාරමිතාව මුලින්ම පටන් ගන්න නැතුව අනිත් පාරමිතා සම්පූර්ණ කරන්න බෑ. ඒ කියන්නේ මෙහෙම මතක් කළොත් අපි හන මහා මුහුදකට බහිනවනම් මුහුදේ වෙරළේ ඉඳලා අනුපිළිවෙලින් ගැඹුරට යනවා වගේ දැන් මේ සරල තැනින් පටන් අරගෙන තමයි ගැඹුරට යන්න ඕන කියන එක. ඔව් පැහැදිලිවම සාම හැබැයි දාණය සරලක් නෑ. එහෙම අනිත් පාරමිතාවක් වගේ පුරනකොට අනිවාර්යයෙන්ම දැන් බොහෝ දෙනා දැන් අපි ඒක මතක් කරන්න ඕනේ දැන් සමහරු මේ දානේ ගණන් ගන්නෙත් නැහැ. දැන් දානේ ගැන කතා කරනවට කැමතිත් නැහැ. දැන් මේ නමුත් ඒක ලොකු වැරදීමක්. එක්කෝ ඒ අයගේ තියෙන නොදන්නකම නැත්තම් කපටිකම. එහෙමයි. මොකද ප්‍රතිපත්ති වලට දැස්සා කියලා දැන් භාවනාවකට යම් කිසි කෙනෙක් දැස්සයි කියලා දාණය බොහොම පහත් මට්ටමෙන් හිතනවා නම් දානය පිළිබඳව කතා කරනකොට ඒක නිග්‍රහ කරනවා නම් ඒක ඇත්තටම යාගෙන දන්නකම සහ නැත්තම් දෙන්න තියෙන අකමැත්ත කපටිකම. අපි දැන් මෙතනදී පොඩ්ඩක් ඒ කතාවත් එක්ක මට හිතුණ අහන්න. දැන් අපි දන්නවා මේ විමුක්ති මාර්ගයේ ගමන් කිරීමේදී සීල සමාධි ප්‍රඥාවන් සම්පූර්ණ කළ යුතුයි කියන එක. එතකොට ආරේෂාංගික මාර්ගයේ ගමන් කිරීම තමයි මේ සීල සමාධි ප්‍රඥා පුරන්න තියෙන ක්‍රමය. එතෙන්දී අපි හඳුරන්නේ මේ සීලයෙන් තමයි ගොඩක් වෙලාවට දැන් මේ ප්‍රතිපදාව ආරම්භ කරන්නේ. සීලේ පතිත්තායන රෝසපඤ්ඤෝ චිත්තම් පඤ්ඤං ස්වභාවයන් ආදි වශයෙන්. එතකොට දාණය මෙතන කොහොමද අපි ගලපගන්නේ? කොතෙන්ද? ප්‍රවේශ මාර්ගයක් වෙන්නේ අපේ අහන්න. ඇත්තටම ස්වාමීන් ඒක හොඳ ප්‍රශ්නයක්. එතකොට දැන් දැන් අපි මුලින් කිව්වා මේ අපේ බෝසතාණන් වහන්සේලා ආරම්භ කරන්න දාණය. එහෙමයි. ඒකට දැන් ස්වාමීන් වහන්සේ අහපු ඉස්සලා අහපු ප්‍රශ්නේ තව කොටසකුත් තියෙනවා මේ මේ පළමුවෙන් දාන පාරමිතාව සම්පූර්ණ කරලාද අනිත් පාරමිතා සම්පූර්ණ කරන්න කියන එක. කියන්නේ. එතකොට සාමද දැන් ඔය අහපු ප්‍රශ්නෙට දැන් අනිත් අවස්ථාවල සීලයෙන් සම්පූර්ණ කරන එක ඇත්ත දැන් සීලේ පතිත්තාය නරෝ සපන්න කියන දේශනාවෙන් පැහැදිලිවම ප්‍රධාන වන්නේ සීලය. සීල සමාධි ප්‍රඥා කියන තැන සීලය තමයි මූලික අඩිතාලම නැත්නම් අත්‍යවාරම. හැබැයි සාමනාත් බෝසතරණන් වහන්සේලා මේ දාණයෙන් මේක පටන් ගන්නේ මේ පරිත්‍යාග ප්‍රවේශය හදාගන්න තියෙන දැන් බෝසතරන් වහන්සේ නමකට ප්‍රවේශය හදාගන්න තියෙන තැන තමයි මේ පරිත්‍යාගය. මොකද දැන් අපි හිතමු දැන් පරිත්‍යාගය පුරුදු කරලා නැති කෙනෙකුට සාමනාත සිල්ගුණ ගන්න අමාරුයි. එහෙම. ඒකට හේතුව තමයි අපි හිතමු දැන් කෙනෙක් කියන්නේ සීලය කියන්නේ එක්තරා විදිහක අතහැරීමක් නේද? අතහැරීමක්, පැහැදිලිම අතහැරීමක්. ඒකට සාමනාත දැන් බලන්න අපි ගත්තාම කෙනෙක් රුපියලක දෙයක් දන් දෙන්න පුරුදු වෙලා නැත්තම්. එයාට රුපියල් 10ක දෙයක් දෙන්න බෑනේ. එහෙම. රුපියල් 10ක දෙයක් දෙන්න බෑ නේද? රුපියල් 20ක, 100ක, ලක්ෂයක, කෝටියක දෙයක් දෙන්න බෑ. ඊළඟට තමන්ගේ ශරීරාංගයක් දෙන්න බෑ. තමන්ගේ ජීවිතය දෙන්න බෑ. එහෙම. එතකොට දැන් බලන්න සාමනහද දැන් කෙනෙක් පොඩිම දෙයක් අපි තුන් රුපියලක දෙයක් දෙන්න යාට බැරි නම් අපි තුන් දැන් අසිල් සමාදන් වෙලා ඉන්න පොය දවසට ගිහිල්ලා. දැන් අපි කෙනෙක් සිල් සමාදන් වෙලා ඉන්නවා. හැබැයි යාට රුපියලක්වත් අතහරින්න බැරි නම් එයාගෙන් රුපියලක් හානි වෙනවා නම් යම් කිසි දෙයකින් යම් කිසි දෙයක් සත්ව ඝාතනයක් කරොත් ඒ රුපියල රැක ගන්න පුළුවන් නම් එයාට දන් දෙන්න බැරි නම් එයා රුපියල වෙනුවෙන් සත්ව ඝාතනය කරනවා. එහෙම. දැන් ඒ පරිත්‍යාගයක් එයාට පුරුදු නැහැනේ. එයා කල්පනා අයියෝ මගේ රුපියල නැති වෙනවා. මම අර සතා මරලා ඒ රුපියල මං සතු කරගන්න ඕනේ කියලා එයා ඒ සත්ව ඝාතනය කරන්න පෙළඹෙනවා. අර පරිත්‍යාගය නැත්තම්. කියන්නේ ලෝභය නිසා දුස්සීල විය හැකියි. දුස්සීල වෙන්නත් පුළුවන්. එතකොට ස්වාමීනාත් ඒ වගේ දැන් අපිට රුපියල් ලක්ෂයක් පරිත්‍යාග කරන්න පුළුවන් මනුස්සයාට ලක්ෂයක් වෙනුවෙන් එයා කවදාවත් ප්‍රාණඝාතයක් කරන්නේ නැහැ. එයාට ලක්ෂය අතහරින්න පුළුවන්. හැබැයි ප්‍රාණඝාතය නොකර ඉන්න පුළුවන්. හැබැයි ලක්ෂයක් අතහරින්න බැරි කෙනෙකුට කවදාවත් මොන්නම්ම විදියකටවත් එයාට රුපියල් ලක්ෂය අතහරින්න බැරි නම් එයා ප්‍රාණඝාතය කරනවා නම් ඒක එතකොට ඒ නිසා මේ පරිත්‍යාග එකයි අර ධර්මයේ සඳහන් වෙනවා සෑම ගුණ ධර්මයක්ම මයින මෙම්ම කෝදුව තමයි මේ දහන පාරමිතාව. ඒ කියන්නේ අනුපූර්ව ප්‍රතිපදාවේ මූලික අංගයක්. මූලික අංගයක්. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ ඇහුවා මේ ඉතලා දහන පාරමිතාව සම්පූර්ණ කරලා ඉවර වෙලාද අනිත් පාරමිතා සම්පූර්ණ කරන්න කියන එක. ඒකෙදී අපි ඇත්තටම ස්වාමීන් වහන්සේ කියනවා අපි දාන පාරමිතාවෙන් මේක ආරම්භ කළාට දාන පාරමිතාව ਸਰව සම්පූර්ණ වශයෙන්ම සම්පූර්ණ කළ අනිත් පාරමිතාවලට එනව නෙවෙයි. ඒ සමගාමීව සීල පාරමී ආදි වශයෙන් ඒ පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරනවා. එහෙමනම් දැන් දාන පාරමිතාව සම්පූර්ණ වෙනවා නම් දැන් අපේ බෝසතාණන් වහන්සේ මිනිස්සෙක් වශයෙන් අන්තිමට ඉපදිච්ච ජාතිය තමයි වෙස්සන්තර ආත්මය. එහෙම භාවයේ. ඒතර ඊට කලින් සාරාංශයක අසලක්ෂයක්ම උන්වහන්සේ පාරමිතාවන් සම්පූර්ණ කළා. ඉතින් එහෙමනම් ආය අවසාන ජීවිතයේ දාන පාරමිතාව සම්පූර්ණ කරගන්න අවශ්‍යතාවයක් නැහැ. කියන්නේ එහෙමනම් ඒ දාන පාරමිතාවෙන් ආරම්භ කළාට උන්වහන්සේලා ඒක මේ සමගාමීව එහෙම පාරමිතාවක්ම සම්පූර්ණ වෙනවා. කඹයක් ගොතනවා වගේ එකට යා යුතු ක්‍රියාකාරකම. තුන් වැඩ පිළිවෙලක්. අපි කියන්නේ දැන් දානයක් තුල අනිත් පාරමිතා පිරෙන අවස්ථාවක් තියෙනවද? පැහැදිලිවම සානක් තියෙනවා. දැන් දානයක් තුල අපි හිතමු දැන් දානයක් දෙනකොට දැන් සීල පාරමිතාව සම්පූර්ණ වෙන්න පුළුවන් තමයි. සීල් සමාදන් වෙනවා දානෙට කලින්. දාන දෙන්න පුළුවන්. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ මේ කම්මේතන අතහැරීම. අතහැරීම පුරුදු වෙනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් ප්‍රඥාව. එහෙමයි. නැට ඉවසීම ඒවත් මෛත්‍රිය. මෛත්‍රිය. තරහ නැත්නම් තරහ තියෙනවා නම් දෙන්න බෑ. දෙන්න බෑ. ඒ අනුව හැම පාරමිතාවක්ම ස්වාමීන් වහන්සේ මේ දහන පාරමිතා සම්පූර්ණ කරනකොට සම්පූර්ණ වෙනවා. වීර්යය තියෙන්නත් ඕන නේද? වීර්යය තියෙන්නත් ඕන. ලෝභ චේතනා මැදපෝ. ස්ථානෙ තියෙන්නත් ඕන. ඉතින් හැම මේ පාරමිතා 10ම යම් කිසි මට්ටමකට සම්පූර්ණ වෙනවා. දානමය ක්‍රියාව තුළ අනෙකුත් පාරමිතාවන් සම්පූර්ණ කරගත හැකි බව තමයි අපේ හාමුදුරු කරුණු කාරණා පැහැදිලි කළේ. ඉතින් දානය ගැන බොහෝ දේවල් අපිට කතා කරන්න තියෙනවා. නමුත් කාල වේලාව අපිට ඒ සඳහා ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා අපි අද දවසේ සාකච්ඡාව මෙතකින් සමාප්ත කරන්නටයි අපේක්ෂා කරන්නේ. අපි අද කතා කළේ දාණය පාරමිතාවක් බවට පත් කරගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා උත්තමයන් වහන්සේලා දාන පාරමිතාව සම්පූර්ණ කරනවා රහතන් වහන්සේලා අරහත් බෝධීන් නිවන් සෝ සාක්ෂාත් කරගන්න කැමති අය දාන පාරමිතාව ආදී ඒ පාරමී 10 සම්පූර්ණ කරනවා ඒ වගේම කවුරු හරි කෙනෙක් පසේ බුදුවරයෙක් බවට පත් වෙන්න කැමති නම් දාන පාරමිතාවක් දාන උපපාරමිතාවක් ආදී වශයෙන් පාරමී උපපාරමී කියන ක්‍රම දෙකෙන් එය සම්පූර්ණ කරගත යුතු වෙනවා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන කෙනා දාන පාරමී දාන උපපාරමී දාන පරමත්ත පාරමී වශයෙන් පාරමිතා සම්පූර්ණ කළ යුතු වෙනවා එතකොට භෞතික සම්පත් බාහිර වස්තුන් පරිත්‍යාග කිරීම දානය කියලා ගැනෙනවා ඒ වගේම දාන උපපාරමී වශයෙන් තමන්ගේ ශරීරාංග ඇස් ලේ මස් ආදී දේවල් වෙනත් වෙනත් ශරීර අවයව දන් දීම සඳහන් කරමු. දාන පරමර්ථ පාරමිතා වශයෙන් ජීවිත පරිත්‍යාගයෙන් ඒ දන් දීම සිදු කිරීම අදහස් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි දාන පාරමිතාව උත්තමයන් වහන්සේලා නිවන් දකින්නට කැමැති උදවිය සම්පූර්ණ කරනවා කියලා ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අද දවසේ තමන් වහන්සේ සතු වටිනා ධර්ම ඥානය ඔබ අප හැම දිනාටම දානය කරමින් ධර්ම දානය පාරමිතාව බවට පරිවර්තනය කර ගන්නට දායක වුණේ අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ පූජනීය මිරහවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේට අපි දෙහිවින්ම පුණ්‍යානුමෝදනා කරනවා අපි හාමුදුරුවෝ අපි දන්නවා අප්‍රමාණ වැඩ රාජකාරී මැද්දේ බොහොම අමාරුවෙන් මේ වෙලාව හොයාගෙන ඔබ අප කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් උන්වහන්සේ වැඩම කළේ උන්වහන්සේට බෙහෙවින් පුණ්‍ය ආනුමෝදනා සිද්ධ කරනවා. ප්‍රේක්ෂක පින්වත් ඔබ හැමදිනාටම බෞද්ධයා කාර්ය මණ්ඩලය හැමදිනාටම සෙත්පතන ප්‍රාර්ථනා කරන ගමනේ පින්වත් කාංචනා අරන්දති මහත්මණියටත් මානව ශානිකා මහත්මණියටත් නිරුක් නිරෝගී සුවය චිරජීවනයේ උදා වේවා. ඒ දෙපළගේ ඉදිරි අනාගතයේ හැම අතින්ම භාග්‍ය සම්පන්න වේවා වාසනාවන්ත වේවා පවුලට සම්බන්ධ සෑම සියලු දෙනාටමත් සියලු ආශිර්වාද වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ප්‍රේක්ෂක පින්වත් ඔබ සෑම සියලු දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණමය ධර්ම දානමය ධර්ම සාකච්ඡාමය කුසලය ඔබේ ප්‍රඥාව වර්ධනය කරගන්න නිවන් මාගේ ඉදිරියට ගමන් කරන්නට හේතුවක් වේවා මේ උතුම් කුසලය ඔබ අප හැම දිනාටම අමා නිවන් සුව පිණසම උපකාර වේවා කියලා හදයන්ගම ප්‍රාර්ථනා කරමින් ධර්මානුපස්සනා ධර්ම සාකච්ඡා